මම එක්සත් ජාතික පක්ෂයේ යහපාලන වැඩපිළිවෙලට ඉතාම කැමති කෙනෙක්. මොකද මා අවුරුදු 4ක් කෙරුවෙත් යහපාලන ප්‍රාදේශ සභාව. ඒක අද ඔප්පු කරලා තියෙනවා මගේ විපක්ෂයේ ඉඳගෙන හිටපු මන්ත්‍රීවරු 5 දෙනා. ඔවුන් 5 දෙනාට මට හැකියාවරින් මම මහජන ඡන්දයෙන් පත් වෙන අයට ඒ ගෞරවය දෙන්න මගේ ප්‍රාදේශ සභාවේ කටයුතු කරලා තියෙනවා. මා බලාපොරොත්තු වෙන්නේ මහජනතාව මා පත් කෙරුවොත් ඒ අවශ්‍ය ඒ මහජනතාවයේ කැමැත්තට ඉඩ දීම විතරයි මම බලාපොරොත්තු